ධර්මානුශාසනාව වැඩම වාහිදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩා කත්නෝරුවේ විනීත ස්වාමින් වහන්සේ Thank you.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 කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේ හෝ අවිජ්ජානීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාතුයා විඥානං පතිට්ඨිතං එවං ආයතේ පුනබ්බවා විනිබ්බති හෝති මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සදැහැතේ කාරුණික පින්තුනි අද දවසේදී අපේ මේ ධර්ම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ගොන් සංස්ථාව විසින් යෝජනා කරන්නට යෙදුනේ පඨම භව සූත්‍රය ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක් අංගුත්තර නිකායේ තුන්වෙනි කොටසට අයිති වෙන විදිහට ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ පඨම භව සූත්‍රය මේ පඨම භව සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවොත් එක්ක වෙන සංවාදයක් තියෙන්නේ ඒ සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ මේ සංසාර ගමන සිද්ධ වෙන විදිහ පිළිබඳව ඒ වෙලාවේදී ආයෂ්මත් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට එළඹිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භවෝ භවෝති භන්තේ උච්චති කිතාවතානුකෝ භන්තේ භවෝ භවෝති इति භාග්‍යවතුන් වහන්සේ භවය භවයයි කියලා කියනවා ස්වාමීනි කොතකින්නම් භවය වන්නේද වෙන්නේ කොහොමද ඒක කියලා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ කාම ධාතු වේපක්ඛංච ආනන්ද කම්මං නා භවිස්ස අපිනකෝ කම්ම භවෝ පඤ්ඤායේ තාති ආනන්දය කාම ධාතුයේහි යම් විදිහකින් කර්මයක් බැස නොගන්නේ නම් යම් විදිහකින් කාම භවයක් පැනෙන්නේ නැහැ කාම භවයක් හටගන්නේ නැහැ මේ විදිහට ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් විදිහකින් අපි මේ කාම ලෝක ධාතුවට අදාළව කරන ලද කර්මයක බැස ගැනීමක් තිබුණොත් සම්බන්ධයක් තිබුණොත් අපි කාම ලෝක උත්පත්තියක භවයක් හට ගන්නවා. ඒ කියන්නේ ಜಾති භවයක් බවට පත් වෙනවා අපි ඉපදෙනවා. මෙහෙම ඉපදෙන තැන් තල තුනක් පිළිබඳව ඔය හැමදෙනාම දන්නවා. කාම භව, රූප භව, අරූප භව. එතකොට බුදුරජාණන් වහන්සේ මේක සකස් වෙන විදිහත් පැහැදිලි කරනවා මේ සූත්‍රයේදීම ඒක තමයි අපි මාතෘකා කරගත්තේ ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේ හෝ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාත්‍රියා විඥානං පතිත්‍තිතං එවං ආයති පුනබ්භවා බිනිබ්බති හෝති ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආනන්දය මේ විදිහට කර්මය ක්ෂේත්‍ර වෙලා යම් විදිහකින් අபிසංකාර විඥානයක් බීජය බවට පත් වුනොත් තණ්හාව නැමැති ජලයෙන් තෘෂ්ණාව නැමැති ජලයෙන් හට ගැනීම සිද්ධ වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාවෙන් ආවරණය වෙලා තෘෂ්ණා බන්ධණයෙන් බැඳුණු සත්වයෝ තමයි එහෙම කාම ධාතු වල විඥානය උපද්දවන්නේ. මේකෙන් තමයි මේ භව ගමන සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේක පින්නතුනේ අපිට තේරුම් ගන්නට පුළුවන් සෙසු දේශනාවන් එක්කම. මේ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කම්මං කෙත්තං. ඒ කියන්නේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන බුදු වදනට අනුව අපි හැමදෙනාම හිතින් කයින් වචනයෙන් කියන තුන්දොරින් දන දනුවත්ව කරන හැම කර්මයක්ම අපිට අර මුලින් කීව හැටියට සුඛ වේවා දුක්ඛ වේවා යම් විදිහක උපාදානයකින් අල්ලා ගැනීමකින් අපි කරන කර්ම තමයි මේ කෙත කුඹුර ශේත්‍රය වෙන්නේ. මෙහෙම කුඹුර සකස් කරන්නේ පින්නතුනි අපි හොඳට මතක තියාගන්න ඕනේ කරනවා ඒ ශේත්‍රය හැදෙන්නේ කාම භව තලයකද එහෙම නැත්නම් රූප භව තලයකද එහෙම නැත්නම් අරූප භව තලයකද මොකද තණ්හා සංයෝජනාණං මජ්ක්‍ධිමාය ධාතුයා විඥානං පතිට්ඨිතං මජ්ක්‍ධිමාය ධාතුයා කියනකොට ඒක රූපාවචර භවයන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තණ්හා සංයෝජනා නම් පණීතාය ධාතුයා විඥානං පටිච්චිතං යම් විදිහකින් අරූපාවචර භවතලයක වේවා අරූප ධාතුවක වේවා එහෙම නැත්නම් රූප ධාතුවක වේවා එහෙමත් නොවේ නම් මුලින් කීව හැටියට කාම ධාතුෙහි වේවා මේ විඥාණය පිහිටියේ නම් එතන තමයි භවයේ සිද්ධ වෙන්නේ එහෙමනම් පින්නතුනේ මේ කියන කර්මය ක්ෂේත්‍රය සකස් කරන්නේ කුඹුර සකස් කරන්නේ වෙන කෙනෙක් නෙවෙයි. වෙන කවුරුවත් අපේ වෙනුවෙන් කුඹුර සකස් කරන්නේ නැහැ. දෙවියෙක්වත් ආත්මයක්වත් අඩුම තරමේ තමන්ගේ අම්මා තාත්තවත් නෙවෙයි පින්නතුනි මේ කර්මක්ෂේත්‍රය සකස් කරන්නේ තමා තමා විසින්ම දන දනවත්ව කරන ලද කර්මයන් විසින්මයි මේ ක්ෂේත්‍රය සකස් කරන්නේ. එහෙමනම් පින්නතුනි අපි හැමදෙනාම දන්න දස සංයෝජන ධර්මයන්හි මේ කාම ලෝකයට අයිති වෙන මේ පළමු කොට සැලකෙන ඕරම් භාගීය සංයෝජනයන් නොසින්දා ඕරම් භාගීය සංයෝජනයන්ට යටත්ව අපි කර්ම කරනකොට ඒ කර්ම වලින් කාම ධාතු වලට අදාළ ශේෂ්ත්‍රය සකස් වෙනවා. උද්ධම් භාගීය සංයෝජන හැටියට අපි අල්ලගෙන ඉන්න රූපාවචර අරූපාවචර තලයන්ට අදාළ වූ සංයෝජන අල්ලා ගැනීම, ගැට ගැසීම් වලින් අපි කරන කර්මය විසින් කර්මක්ෂේත්‍ර සකස් වෙනවා. මේ කර්මය නම් වූ කෙත සකස් වෙනකොට විඥානං බීජං. අපි පින්නතුනේ කුඹුරක් සකස් කරන්නේම biju වපුරන්නට යමක් පළ කරන්නට. මේ කෙතේ කර්මය නම් වූ කෙතේ පළවෙන්නේ විඥානං බීජං විඥානේ නම් වූ බීජය. මේ අභිසංකාර විඥාන බීජය පින්නතුනේ වෙන කවුරුවත් ආනයනය කරලා වෙන කවුරුවත් කරන ලද සකස් කරන ලද විඥානයක ආත්මයක පැලවීමක් රෝපණය වීමක් මෙහි සිද්ධ වෙන්නේ නැහැ. මම එහෙම සඳහන් කරන්නේ දැන් අපි මේ කරන සාකච්ඡාව අපේ පෙර භවත් මේ භවයත් ක්ලේශ ප්‍රහීන නොකළොත් අපිට ඇතිවෙන ඊගාව භවයක් ඊළඟ භවයක් කියන මේ සංසාර ගමනම සිද්ධ වෙන ක්‍රමය තමයි පින්නතුනි එදා ආනන්ද හාමුදුරුවන්ට පඨම භව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. දැන් එතකොට මේ කර්මක්ෂේත්‍රයෙහි විඥානයේ නම් වූ බීජය කියන්නේම තවත් අප විසින්ම සකසන ලද ගොඩනගන ලද සංස්කාරයක්. ඒ විඥානය කිසිසේත්ම ආත්මයක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ විඥානයේ පිළිබඳව දේශනාව බුද්ධ කාලේ නැත්නම් භික්ෂූන් වහන්සේලා පහු කාලේන විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව ඉගෙනගෙන ධර්මයේ පිළිබඳව හරි හැටි වැටහීමක් නොමැතිව කියවපු බොහෝ අය විශ්වාස කළා මේ විඥානය සමානයි ආත්මය කියලා. නමුත් පින්නතනේ අද වර්තමානයේ පවතින ආගම් දහමුත් එදා වර්ෂ 2000 ගානකට 6-7000කට පෙරත් පැවති ಭಾರತೀಯ ආගම් හැම එකකම වගේ ආත්මය නම් වූ සංකල්පයක් ගැන වූ සාකච්ඡාවේ කියවුනේ අවිපරිණාමී පරිණාමයට පත් වෙන්නේ නැති අවිනාශී විනාශ වෙන්නේ නැති අමරණීය මැරෙන්නේ නැති ශාశ్వත භවයෙන් භවයට පවතින මොකක්ද නিত্য තත්වයක් තමයි ආත්මය කියලා ඒගොල්ලෝ පිළිඅරන් තිබුණේ. ඇතැම්මයි පිළිගත්තේ කවුරු හරි කියන්නේ බාහිර බලවේගයක් විසින් දෙවියන් වහන්සේ හෝ කවුරු හරි හදලා දුන්නු ආත්මයක පැවැත්මක් ඒක යටත් සම්බන්ධයක් තියෙන එකක් කියලා. නිගණ්ඨ ශාසනය වාගේ සමහර අය කියවා ඒකට දෙවියන්ගේ සම්බන්ධයක් නැහැ. නමුත් හටගත්ත නිත්‍ය ස්ථිර ආත්මයක් තියෙනවා. මේ දෙගොල්ලම කියන්නේ පින්නතුනි අර කර්මක්ෂේත්‍රයේ සමහර ආගම් පිළිගත්තා. ඒ ඒ පුද්ගලයා කරන ලද හොඳ නරක කර්ම අර ආත්මය කියන එකට එකතු වෙනවා. ඊට සාපේක්ෂව ඊගාව උත්පත්තියට ඒ ආත්මය ගමන් කරනවා. මරුණහම අපේ ශරීරයෙන් ඒ ආත්මය පිට වෙලා ගිහිල්ලා ඒ කර්ම ක්ෂේත්‍රය සකස් කරගත්ත හැපි කරපු කර්මානුරූපව උපදිනවා කියන එක. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එවැනි ආත්මයක පිළිගැනීමක් නැහැ. ඔගොල්ලෝ හොඳටම දන්නවා විදර්ශනා ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පදනම කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන తত্ত্বය. එතකොට අනාත්ත කියලා කියන්නේ ආත්මයක් නැහැ, නিত্যවව, සදාකාලිකව භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් නැහැ කියන එක. තව විදිහකින් කිව්වොත් අපි අපිව හඳුන්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධයක් විතරයි අපි පෙන්වන්නේ. එතකොට මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ගෙන් සම්බන්ධව සංස්කරණය වුණු අසකනාසේ දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ගෙන් සමන්විත රූපය මේ රූපය හා බාහිර තත්ත්වයන් ගැටීමෙන් අපි දන්නවා වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මයන්ගේ හට ගැනීම වෙනවා. එතකොට මේ රූප තත්ත්වයක් නාම තත්වයක් කියන එකතුව තමයි ඔබ මම සත්‍යයා කියලා කියන්නේ. එතකොට මේ රූප తত্ত্বය කිසිසේත්ම නিত্য සදාකාලික ස්ථාවරව පවතින්නේ නැහැ. අපි හැමෝම දන්නවා අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රයන් සහිත තව විදිහකින් ගත්තොත් එහෙම මේ ලේ මස් වලින් ආලේප වෙලා තියෙන ඇට කෑලි වලින් සැකිල්ලක් සකස් වෙලා තියෙන නහර වැල් වලින් ගැට ගැහිලා තියෙන ඒ වගේම තව විදිහකින් මේ හැමකින් ආවරණය වෙලා තියෙන මේ රූපය මරණයෙන් අපි කුණු වෙලා විනාශ වෙලා මහ පොළොවට පස් වෙලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන් හා මුසු වෙනවා මිස ඉතිරි වෙන යමක් නැහැ. නමුත් ඒ වගේම අර වේදනා සංඥා සංඛාර විඥාන කියන தත්වයන් තුලත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නিত্য සදාකාලික ශාশ্বත අවිපරිණාමී අමරණීය. ඒ කියන්නේ මැරෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති, සදාකාලිකව පවතින කිසිවක් ඇතැයි සඳහන් කරන්නේ නැහැ. ඒකින්දා මේ නාම රූප ධර්මයන්හි නিত্যතාවයක් ස්ථිරභාවයක් නැහැ කියන එකම තමයි අපි අනාත්මවාදයෙන් පැහැදිලි කරන්නේ ආත්මයක් නැහැ කියන එකෙන්. හොඳින් මතක තියාගන්නට අපිට හැට දකින්න දේවල් නිසා කනට ඇහෙන ශබ්ද නිසා දිවට දැනෙන රස නිසා නාසයට දැනෙන ගඳ සුවඳ නිසා ශරීරයට ලැබෙන පහස ස්පර්ශය නිසා මම මගේ කියන හැඟීමත් මම මගේමයි කියන අල්ලා ගැනීමත් උපාදානයත් යලි භවයෙන් භවයටත් මගේම කොට අල්ලා ගැනීමත් කියන විවිධ අபிසංඛාරයන් එහෙම නැත්නම් හට ගැනීම අපි තුල වෙන්නට පුළුවන් ඒවා අපි අපි විසින්ම ගොඩනගෙන දේවල්. ඒවා ස්වභාවයෙන් හටගන්න පවතින තත්වයන් නෙවෙයි කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව දේශනා කරනවා. පින්නතුනේ මේ ඇසකන නාසය ආදීන් අපි රූප ශබ්ද ගන්ධ රස ආදී පළමු කොට පස් ස්පර්ශ වෙනකොට ඒකෙන් අපි වේදනාව විඳිනවා. ඒ වේදනාවත් එක්ක සංඥා හඳුනා ගැනීම තියෙනවා. සංඥා එක්කම අපි චේතනා මනෝභාව කොට නගනවා. මානසිකාර ඒ අනුව තමයි අපි උපාදාන වශයෙන් අල්ලා ගැනීම වන මානසිකාරවල ගැටෙන්නේ, පවතින්නේ, අල්ලාගන්නේ, සංස්කරණය කරන්නේ. ඒ නිසා පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන මේ தත්වයන් පින්නතුනේ අපි සකස් කරගන්න අපිම බැඳුණු අපිම ගැට ගැහුණු தත්වයන් මේ தත්වයන්ගෙන් අපි ගොඩනගෙන ඒ විඥානං බීජං විඥාන බීජය තමයි අර පෙර කීව කර්මක්ෂේත්‍රයේ අපි පැල කරන්නේ. ඕනෑම බීජයක් පැලවෙන්නට ඒ බීජයට ජලය අවශ්‍යයි. මේ ස්නේහ කියන්නේ ධර්මයේ ජලයට ඒ උපමා කරනවා තණ්හා සිනේහෝ මේ කියන කර්ම ක්ෂේත්‍රයේ අප විසින් කරන ලද කර්මානුරූප වඩනඟලද මේ අபிසංඛාර නම් වූ විඥාණය නම් වූ බීජය පැලවෙන්නේ තණ්හා සිනේහෝ තෘෂ්ණාව නම් වූ ස්නේහයෙන් ජලයෙන් කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනවා. මෙහෙම අපි සංසාර ගමන පුරාවටම විඥාන බීජ අප විසින්ම සකස් කරපු කර්මක්ෂේත්‍රයන්හි පැල කරන්නේ පින්නතුනි මේ තෘෂ්ණා ජලය ගලාගෙන යන නිසාමයි. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පෙන්වන්නේ පින්නතුනි අපේ මේ තණ්හාව කියන එක හරියට ජටා ගැටයක් වගේ. එයි ඔබත් මමත් මේ සසරට ගැට ගහිලා ඉන්නේ තණ්හාව නිසා. ඒ වගේම මේකට වචනයක් තියෙනවා අපේ සාහිත්‍යයේ සරිතා කියලා. සරිතා කියන්නේ ගලාගෙන යනවා කියන එක. මේ දේශනාවේම සඳහන් කරනවා පින්නතුනි මේ භව ගමන අතීත ගලාගෙන යෑමක ප්‍රතිඵලයක් හැටියට අපි මේ භවයත් මේ භවයෙන් මේ ගලාගෙන යෑම නතර නොකළොත් එහෙම මතු භවයකට ගලාගෙන යෑමත් කියන සරිතා ගලාගෙන යෑම සිද්ධ වෙනවා. තව විදයකින් තැනක ජප්පා කියන වචනයකිනුත් හඳුන්වනවා. ඒ කියන්නේ භවයෙන් භවයට ඔබ මම ගලාගෙන යනවා. ජප්පා කියන්නේ පැන පැන යනවා. භවයෙන් භවයට පනිනවා. ඒ පනින්නේ මේ තණ්හාව නිසාමයි කියලා. එහෙමනම් පින්නතුනි විඥාණයට ගලාගෙන යන්න ඊගාව භවයේ කර්මක්ෂේත්‍රයේ පැලවෙන්න අදාළ ඇදගෙන යෑම සිද්ධ වෙන්නේ තණ්හාව නිසා. ඒ වගේම මේ බීජයත් තණ්හාවත් ඒ වගේම කර්මක්ෂේත්‍රයත් කියන මේ තුනම පින්නතුනි එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. මේක වෙන කවුරුවත් කරන දෙයක් නෙමෙයි. වෙන කවුරුවත් කරලා දීපු දෙයක්වත් නෙමෙයි. අපි අප විසින්ම අවසන් නොකරපු නැති කලේ නැති තෘෂ්ණාවෙන් යුක්තව අபிසංඛාර විඥාන බීජ සකස් කරමින් කර්මක්ෂේත්‍ර සකස් කරමින් අපිම කරගෙන යන ගමනක්. ඒකට හේතුවත් බුදුරජාණන් වහන්සේ එතනදිම පැහැදිලි කළා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාතුයා විඥානං පතිට්ඨිතං මේ අවිද්‍යාවෙන් ඇවුරුණු පුද්ගලයෝ අර මුලින් සඳහන් කරපු හැටියට පින්නතනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උගන්වන හැටියට අපි ප්‍රඥා පඤ්ඤවා පඤ්ඤවා හෝති ආවසෝ ප්‍රඥාවන්තයින් නොවුණු නිසා මහා වේදල සූත්‍රයේදී පැහැදිලි කළේ දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ නිරෝධ සත්‍යයත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයත් කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපි ප්‍රඥාවන්ත නොවි දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති ආවසෝචති දුෂ්ප්‍රඥ වූ තැනදී තමයි පින්නතුනි මේ කියන අවිචා නීවරණං අවිද්‍යාව නැමැති දැලෙන් අපි ආවරණය වෙන්නේ ධර්මය නොදකින්නේ විද්‍යාව පහළ නොවෙන්නේ. ඒ වගේම මේ අවිද්‍යාවෙන් වැහුණහම තෘෂ්ණා බන්ධනය වෙනවාමයි. තෘෂ්ණාව තමයි මම මුලින් කීවා ගැටයක් කියලා මේකට කියනවා කියලා. ඒ නිසා තෘෂ්ණා බන්ධනයෙන් අපි බැඳෙනවා. තෘෂ්ණා බන්ධනයෙන් බැඳුනහම නැවත පැහැදිලි කරනවා. අවිද්‍යාව නම් වූ අඳුරේ ඉඳලා තෘෂ්ණාව නම් වූ බන්ධනයෙන් ගැට ගැහිලා අපි කරන දේ තමයි තණ්හාව ආශාද කරනවා තණ්හාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. තණ්හාව අවසන් කරන්නේ නැහැ. තණ්හාව අවසන් නොකරනකොට පින්නතුනි අර අபிසංකාර බීජ විඥාන සකස් කරන ගමන්ම කම්ම භව කර්මය නැමැති ශේෂ්ත්‍රය සකස් කරනවා. ආපහු කරන්නේ මොකක්ද? අර අපිම හදාගත්ත විඥාන බීජය කර්මක්ෂේත්‍රයේහි පැල කරනවා. ඒ ක්ෂේත්‍රය මම නැවත මතක් කරනවා තුන් තැනක විය හැකි ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියටම යම් විදිහකින් හීනාය ධාතිය කාම ධාතුවක විය හැකියි. මජ්මාය ධාතිය විඥානං පතිට්ඨිතං යම් විදිහකින් රූප ධාතුයෙහි විය හැකියි. රූපාවචර භවයන්හි විය හැකියි. ඒ වගේම පනීතාය ධාතිය විඥානං පතිට්ඨිතං අරූප ධාතුයෙහි විඥානය පිහිටන්නට පුළුවන්. ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන්නේම අපි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් ගැට ගැහිලා කරනු ලබන යම් විදිහක අකුසලයන් වේද එය පින්නතුනි ඔය ගැට තද කරනවාමයි භව ගමන සකස් කරනවාමයි යම් විදිහකින් අපි කුසලයෙන් ශක්තිමත් වෙනවා කියලා කියන්නේම අලෝභය, අද්වේෂය, අමෝහය කියන තත්වයන්ගෙන් පොහොසත් වෙනවා කියලා කියන්නේ අර කියන තණ්හාවේ ගැට බුරුල් වෙනවා තණ්හාවේ ගැට ලිහුණු තැනම ඒකාන්තයෙන්ම විඥාන බීජ පුස් වෙනවා ඒවා හිස් වෙනවා ඒවා නැවත භව සකස් කරන්නේ නැහැ කොච්චරද කියනවා නම් කර්මක්ෂේත්‍ර සකස් වෙන්නේත් නැහැ ඒකට හේතුව තමයි පළමු හේතුව තමයි එහෙනම් තණ්හාව නැමැති ධාරාවේ අපි ගැටිලා ගැටිලා ඉන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ අපි හැම කෙනාම කොහොමද මේ භව ගමන වෙන්නේ කියලා. ඔගොල්ලෝ මිට පෙරත් අහලා ඇති බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදී පැහැදිලි කරනවා නාම රූපේට විඥානයත් විඥාණයට නාම රූපයත් එකිනෙකට සම්බන්ධයි කියලා. හේතු වේසපච්චයෝ නාම රූපස්ස යදිදං. යම් විදිහකින් විඥාණයට නාම රූපයත් නාම රූපයට විඥානයත් සම්බන්ධයක් තියෙනවාමයි. මේ සම්බන්ධය ඇතිතන ඒ විඥාණයෙන් සකස් කරන භවය විසින් ජායේත හට ගැනීම සිද්ධ වෙනවා. ජීයේත දිරායම සිද්ධ වෙනවා. මීයේත මරණය සිද්ධ වෙනවා. යලි උපජ්ජේත හට ගැනීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ භවයේ නාම රූප ධර්මයන් විසින් අපි ගොඩනගන භවකාරක විඥානයේ විසින් උපජ්ජේත යලි භවයක බීජ උත්පාදනය සිද්ධ කරනවා. මේක පින්නතුනි මහා නිදාන සූත්‍රයේ පැහැදිලි කරන්නේම නාම රූපයට විඥානයත් විඥානයට නාම රූපයත් ප්‍රත්‍යවව පවතිනවා කියන එකමයි හේතු ඒසපච්චයෝ නාම රූපස්ස යදිදං මේ මේ සම්බන්ධය නිසාම නැවත ජායේත හට ගැනීම ජීයේත දිරායෑම මීයේත මරණයටපත් වීම uppajjේත මරණයෙන් මතු යලි මේ භවකාරක විඥාණය චුති චිත්තය හෝ පටිසන්ධි විඥානයේ හැටියට යලි භවයක් සකස් කිරීම සිද්ධ වෙනවා කියන එක පැහැදිලි කරනවා සම්පසාදනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉද ලෝකේ පතිට්ඨිතං ච පරලෝකේ පතිට්ඨිතං ච මේ විඥානය කියන එක හරියට දිය ධාරාවක් වාගේ ඉද ලෝකේ පතිට්ඨිතංච පරලෝකේ පතිට්ඨිතංච මේ පෙර භවත් මේ භවයත් මතු භවත් කියන හරියට දෙකොන දෙපැත්ත නොවියලුණු ගංගාවක්සේ දෙපැත්ත වේලුණු නැති ගංගාවක්සේ ගලාගෙන යනවා මේ තණ්හාව භවයෙන් භවයට සම්පසාදනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බව පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගෝධික රහතන් වහන්සේ ඇත්තටම ගෝධික රහතන් වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපතිට්ඨිත හේවත් උපාදානයෙන් ගිලිහුණු විඥාණය විඥානයක් නම් ඒක කොහෙවත් හටගන්නේ නැහැ කියලා. ගෝධිකහාමුදුරුවෝ පිරිනිවන් පෑවහම වික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගෝධිකහාමුදුරන්ට මොකද වුනේ කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අපපතිත්‍ත විඥානං. ඒ කියන්නේ උපාදානයෙන් අල්ලාගත්තේ නැති විඥාන බීජයක හට ගැනීමක් සිද්ධ නොවුණු නිසා තමයි ගෝධිකහාමුදුරුවෝ පිරිනිවන් පෑවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒ නිසා පින්නතුනි මේ විඥාණය මුල් කරගෙනම තමයි මේ භව ගමන සිද්ධ වෙන්නේ. මහා තණ්හා සංකේ සූත්‍රය අස්සලායන සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ භවය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මාතා උතුණී හෝති ඔසප් චක්‍රය අනුව කාන්තාවක් අම්මා කෙනෙක් ඍතු වෙනවා සරු තත්වයටපත් වෙනවා. ඒ වගේම මාතා චිතරෝ සම්නිපතිතා හොಂತಿ ඒ මව හා පියා අතර සංවාසයක් සිද්ධ වෙනවා ඒ මව හා පියා අතර සංවාසයක් සිද්ධ වෙන කියන භෞතික කාරණයට සම්බන්ධ වෙනවා ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හොති ගන්ධබ්බයක බැස ගැනීම සිද්ධ වෙනවා කියලා මේක සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එදා කුරු ජනපදයේ කම්මාස ධම්ම කියන නුවරදී සතිපට්ඨානයේ වගේ ගැඹුරු ධර්ම දේශනාවන් බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ කෞරවයින්ට දේශනා කර බව අපි අහලා තියෙනවා. ඒක අහන්නටත් සතුටුයි. හිතට මේ ධර්මය දන්න අය දන්නවා ওই තරම්නම් සුන්දර පරිසරයක බුද්ධිමත් මිනිසු දෙයි පරිසරයේ හිටියේ කියලා කම්මාස ධම්ම කුරු ජනපදයේ කම්මාස ධම්මයේ. එතනදී බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ දේශනා කරනකොට උන්වහන්සේ පැහැදිලි කළේ පින්නතනේ විඥානං හිච ආනන්ද මාතු කුච්චින් ඔක්කමිත්වා මව් කුසට බැසගන්නේ විඥාණයයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. මම හිතන්නේ මේ එදා භික්ෂූන් වහන්සේලාට ගන්ධබ්බ කියන වචනයත් කම්මාස ධම්ම නුවරදී කවුරවයින්ට මාතුකුච්චින් විඥානං කියලා පැහැදිලි කළෙත් ඒ ඒ අයගේ වහරට අනුව තේරුම් ගැනීම සඳහා මිස කාරණා දෙකක් නෙවෙයි එකම කාරණාව විඥාණයමයි. ඒ නිසා දැන් මේ විඥානයක මෞකුස බැස ගැනීමෙන් අපේ උත්පත්තිය සිද්ධ වෙනවා නම් එහෙනම් අපිට මරණයක් තියෙන්න ඕනනේ. පින්නතුනේ පේන පින්දුපම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කෙනෙකුගේ සම්මුති මරණය වෙන්නේ කොහොමද කියලා. අපිට මරණ තුනක් තියෙනවා. එකක් තමයි අපිට සිද්ධ වෙන කණික මරණ මේ බණහන පැයේදීත් සංස්කාර ධර්මයන්හි ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙන මරණය. දෙවැනි මරණය සම්මුති මරණය. සම්මුති මරණය කියලා කියන්නේ ආයස්මාච විඥානං යදාකායං ජහන්ති මං අපවිද්දෝ තදාසෙති පරබත්තං අචේතනං මේ බණ කියන බණහන අපේ ජීවිත යම් දිනක ආයෝ ජීවත් වීමේ ශක්තිය නම් වූ ජීවිතේන්ද්‍රය එතනින් යම් විටක අවසන් වන්නේද ඒ වගේම තේජෝ ධාතුව උණුසුම මේ ශරීරයෙන් පිටව යන්නේද තුන්වෙනි කාරණය විඥානං ආයුස්මාච විඥානං විඥානයේ මේ ශරීරයෙන් පිටව යන්නේද මේ කාරණා තුන පිටව ගිය කල්හි අපි සම්මුති මරණයට මිනිස්සු අපිව මරුණාය කියලා අතහැරලා දානවා පරමත්තං අචේතනං ඒක තවත් කෘමි ආදී සත්තුන්ට ආහාරයක් බවට පත් වෙනවා අපේ ශරීරය. ඒ නිසා ආයස්මාච විඥානං යදා කායං ජහන්තිමං ආයුෂ උණුසුම විඥානයේ කියන කාරණාවලදී ආයු ජීවිතේන්ද්‍රිය ජීවත් වීමේ ශක්තිය දෙකින් අවසන් වෙනවා. ඒ හෘද ස්පන්දනයේ නැවතීම ආදීන් ක්‍රමක්‍රමයෙන් තේජෝ ධාතුවේ ශරීරයෙන් ඉවත්ව යනවා. හැබැයි මේ විඥාණය ඉවත්ව යනවා කියලා තන කාරණයක් කියනවා. විඥාණය ඉවත් වීමත් එක්කම පින්නතුනේ නැවත අපිට මතක් කරනවා අර අසලායන මහා තණ්හා සංකය මහා නිදාන සූත්‍රවලදී බුදුහාමුදුරුව පැහැදිලි කරපු හැටියට අපේ ඊගාව ජාතිය භවය සිද්ධ වෙන්නේ කුමකින්ද ඒ විඥාණයම තමයි ඊගාව භවයට පිළිසිඳගන්නේ. අට කතාවට ආභිධර්මික විග්‍රහයට එනකොට පින්නතනි චුතිචිත්තේ කියලා කිව්වේ එහෙමනම් මේ මරණයෙන් පිටව යන විඥාණයට. පටිසන්ධි විඥාණය කියලා කිව්වේ ඒ චුතිචිත්තේම තමයි නැවත භවයක් සකස් කරන කර්මයන්ගෙන් පොහොසත්ව බීජයක්ව කර්මක්ෂේත්‍ර කොට උත්පත්තිය සිද්ධ වෙන්නේ. ඒ නිසා කම්මං කම්මං කෙත්තේ විඥානං බීජං තණ්හාසනේ හෝ අවිද්‍යාවෙන් ආවරණය වෙලා ඉන්න තාක් අපි තණ්හාවෙන් ගැට ගැහිලා ඉන්න බව තේරුම් ගන්නේ නැහැ. මේ තේරුම් නොගැනීම නිසා තමයි අර මුලින්ම සඳහන් කරපු හැටියට මහා වේදල්ල සූත්‍රයේ පැහැදිලි කරපු හැටියට දුක්ඛ සමුදය සත්‍යය අපි නොදකින්නේ. දුක්ඛ සමුදය සත්‍යය දකින තැනක මේ ගැටය ගැටයක් බව, මේ පාරා වලල්ලක් බව අපි යම් ධාරාවකට හසු වී ඇති බව ඔබට මට තේරෙනු ඇති. ඒ තේරෙන තැනදී පින්නතුනි, ඒ තණ්හාව මුල් කරගෙනම අපි ගොඩනගන විඥාන බීජ අපි හිස් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ හිස් කරන තැන කොහොමත් කර්මක්ෂේත්‍ර සකස් වෙන්නේම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පින්නතුනි අපිට යම් වෙලාවක මරණයටපත් වෙනකොට අපේ තුලින් අපි දකින සත්‍යයම තමයි පින්නතුනේ අපි හැම වෙලාවකම කරනු ලබන කර්මයන්ම තමයි අපේ භවයට බලපෑම් කරන්නේ. යම් කෙනෙක් ප්‍රශ්න කරනවා අදත් එදත් අපි ආත්මයක් පිළිගන්නේ නැත්නම් ඊගාව භවයට ගමන් කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයක් පමණක් නම් විශ්වාස කරන්නේ මරණයන් මතු කිසිවක් ඉති වෙන්නේ නැහැ කියනවා නම් නිත්‍ය වශයෙන් තියෙන විඥානයක් නම් කොහොමද ජලි භවයක් සිද්ධ වෙන්නේ කියලා පින්නතුනේ එයින්මයි ඒ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ද්‍රව්‍යාත්මකව ගත හැකි බර වශයෙන් තියෙන මේ ඇයි නිත්‍ය ආත්ම තත්වයක් නෑ අපිට. තියෙනවා නම් තියෙන්නේ අප විසින්ම කරන ලද තෘෂ්ණාවෙන් යුක්තව අවිද්‍යාවෙන් වැසී අපිම කරන ලද හොඳ නරක නම් වූ කුසල අකුසල ශක්තිය නැත්නම් පුඤ්ඤ පාප කියන ක්ලේශ කර්මයන්ගෙන්ම ගොඩනගන ලද තවත් සංස්කාරයක් පමණයි මේ චුතිචිත්තය එහෙම නැත්නම් විඥාණය පටිසන්ධි විඥාණය භවකාරක විඥාණය කියලා කියන්නේ අර මරණයේදී පිටව යන විඥාණය භවයේ සකස් කරන විඥාණයක් පින්නතුනි විපරිණාමයටපත් වෙන විනාශ වෙන මරණයටපත් වෙන කර්ම නිසා පවතින කර්ම එය නැති කර කල්හි එහෙම නැත්නම් තෘෂ්ණාව නැති කිරීමෙන් කම්මක්ඛය වෙනවා කර්මක්ෂය කිරීමෙන් විඥානක්ඛය වෙනවා අපපතිච්චිත විඥානයක් බවට ඒකපත් කරන්නට පුළුවන්කම තියෙනවා මෙවැනි තත්වයක් ගොඩනගන්නේ කොහොමද එදා මිලිඳු රජතුමා නාගසේන හාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි භෞතිකව යමක් සංසරණය වෙන්නේ නැත්නම් හටගන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ මිලිඳු රජුවන්ට කිසියම් දෙයක සංසරණය වීමකින් තොරව හට ගැනීම සිද්ධ වෙන විදිහ නාගසේන හාමුදුරුව පැහැදිලි කරනවා. මහරජ උදාහරණයකට ඔබ කියන හැටියට ඔබ අහන ප්‍රශ්නේ හැටියට යමක සංසරණය වීමකින් තොරව තව යමක් හට ගන්නට පුළුවන්. ඒ කොහොමද? හරියට දල්වන ලද පහනක් තවත් පහනකට ලං කළ කලෙහි දැල් වූ පහනේ ආభాෂෙන් ප්‍රත්‍ය වීමෙන් යලි පහනක් දැල්වීම සිද්ධ වෙනවා. හැබැයි ඒකට භෞතිකව යමක් යන්නේ නැහැ. අර පහන්සිලෙන් පහන්සිලක් දැල්වීමයි සිද්ධ වෙන්නේ. ඒ වාගේ පහනෙන් පහන්සිලක් දැල්වන්න දැල්වෙනවා වාගේ අප විසින් කරනු ලබන මේ කර්ම ශක්තිය නම් වූ සංස්කාරය විසින් නැත්නම් විඥාන සංස්කාරයේ විසින් භවය සකස් කිරීම සිද්ධ වෙනවා. මේක දිගට සංවාද කර දෙතනදී කියවෙනවා අපේ මේ ජීවිතයේ පුරාවටම කරන ලබන මේ නාම රූප ධර්මයන්ගෙන් සකස් වෙන විඥානයේ විසින් ඊගාව භවය සකස් කරනවා කියලා. ඒ නිසා පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවධාරණය කරන්නේ මේ ලෝකේ උත්පත්ති ලබන අපි හැමදෙනාම මේ භව ගමනේ උපදින්නේම අවිද්‍යාවෙන් ආවරණය වුණු නිසා ඔබ මම අපි දිනක යලි උපදිනවා නම් උපදින්නෙත් මේ අවිද්‍යාවේ දැලෙන් අඳුරෙන් ආවරණය වී සිටින නිසා. ඒ ආවරණයේ තියෙන ඛේදනීය తත්වය තමයි තණ්හාවෙන් ගැට ගැහුණු බව, තණ්හාව දුක්ඛ සමුදයේ කාරණය බව, හේතු ප්‍රත්‍ය වන්නේ එය බව අපි නොදැනීම කියන එක. ඒ නිසා පින්නතුනි, එසේ හේතු ප්‍රත්‍ය වන බව නොදන්නා කොට පින්නතුනි අපි ඒ ආවරණය තුල ඉඳලා නිරන්තරයෙන්ම අවිජ්ජා ආවරණයේ ඉඳලා අපි හැමදෙනාම තෘෂ්ණා බන්ධනෙන් බැඳිලා මේ රූප ධාතු වේවා අරූප ධාතු වේවා මතුනව කාම ධාතු වේවා අපි ගැට ගැහෙනවා බැඳෙනවා නැවත පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේගේ වදනින්ම උන්වහන්සේ පැහැදිලි කරන්නේ මොකක්ද ආනන්ද යම් විදිහකින් ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේ හෝ ආනන්දය මෙසේ කර්මය අප විසින් ලෝභ ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් වලට යටපත් වෙලා කරනු ලබන කර්මයන් තුලින්ම ශේෂ්ත්‍රය සකස් කරනවා ඒ තුලින් අපි පස්ස වේදනා සංඥා චේතනා හැටියට ගොඩනගන මානසික තත්වයන් විසින් අපි මනෝ ධර්ම ගොඩනගනවා ඒ කියන නාම ධර්ම ගොඩනගනවා ඒ ගොඩනගන නාම ධර්ම විසින් අපි ඒකාන්තයෙන්ම सिद्ध කරන්නේ මොකක්ද විඥාන බීජ ගොඩනගින එක විඥාන බීජ සකස් කරන එක තණ්හාසිනේ හෝ අපිට නොපෙනෙන නොදැනෙන විදිහට අපිව රැගෙන යන තණ්හා ජලයෙන් තමයි මේ පෝෂණය වීම සිද්ධ කරන්නේ. ඒක නිසා අපි පින්නතුනි මේ ඉපදුණු ජීවිතයේදී අපි අපි තුලින්ම දැකිය යුතු తත්වය තමයි පඤ්ඤවා පඤ්ඤවා හෝති ආවසෝ උච්චති. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස් විපයෝගප්පිය සංපයෝග ආදී වශයෙන් নানা ප්‍රකාර දුක්ඛදායක තත්වයන් ස්වභාව කොට ඇති බවත් මේකට හේතුව එහෙම නැත්නම් දුක්ඛ සමුදය සත්‍යය අන් කෙනෙකු දායාද කළ දෙයක් නොව අපාත් නොහල තෘෂ්ණාව බවත් ඒ අත්හැරීමෙන් වන නිර්වාණය නම් පින්නතුනි අපපතිත්‍ිත විඥානයක් එහෙම නැත්නම් මරණයෙන් මතු යලි හට නොගන්නා තැනක බීජ පුස් එකක් එහෙම නැත්නම් අජීවී බීජයක් බවට පත් කරන එක ගෝධික හාමුදුරුවන්ට පුළුවන්කම ලැබුණා අවසන් මොහොතේ කරන්නට. උන්වහන්සේ පමණක් නෙවෙයි දාර්ශනික වේවා අනිකුත් ධර්මය අවබෝධ කළ ගිහි පැවිදි සියල්ලෝ එසේමයි. පින්නතනේ එහෙම මේ දේශනාවේ සඳහන් කරනවා සමුච්ඡේද මරණ හැටියට. අපි මැදදී මරණ දෙකක් කිව්වා. එකක් තමයි කණික මරණ මේ බණ අහපු පැයේදී සිද්ධ වුණු සංස්කාර ධර්මයන්ට උරුමවුණු වෙනස් වෙනම් වූ මරණය. ඒ වගේම සම්මුති මරණයක් ගැන අපි කිව්වා අපේ හිටපු අත්තමුත්ත පරම්පරාවේ ඈයෝ ಜಾති ආගම් කුල දේශ භේදයකින් තොරව ආයුනුසුම් විඥාන චුත වීමෙන් යලි භවයක් සකස් කරමින් මරුණු අය ගැනයි ඒ කියවුනේ. ඒ වගේම සමුච්ඡේද මරණ කියලා මරණයක් කියවෙනවා. එයින් කියවෙන්නේ පින්නතුනේ අර ගෝධික හාමුදුරුව වැනි අය ගැන කීව එක අපතිත්‍ිත විඥාණය ආය උණුසුම් පිට වුණාට භවකාරක විඥානයක් පටිසන්ධි විඥානයක් චුතිචිත්තයකින් තොරව සිද්ධ වෙන මරණයට අපි කියන්නේ මරණය නෙවෙයි ඒකට අපි පිරිනිවන් පානවා කියන්නේ භවය අවසන් කරනවා කියලා කියන්නේ ඒ නිසා පින්නතුනේ මේ අවසන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඇයි විඥානයේ ආත්මයක් නොවන නිසා ඒ කවුරුවත් දුනු නිත්‍ය සදාකාලික තත්වයක් නොවන නිසා පහනින් පහනක් දල්වන්නට පුළුවන්කම ලැබෙනවා ඒ පහනින් තව තවත් පහන් අපි භවයෙන් භවයට දල්වන්නට පුළුවන්කම තියෙනවා හැබැයි නිවුණු පහනකින් කිසිදාක යලි පහන් දල්වන්නට බෑ ඒ කියන්නේ පින්නතනේ මේ තණ්හාව අවසන් කිරීමෙන් කර්මක්ෂය සවසන් වෙනවා. විඥාන බීජ අජීවී වෙනවා. ඒවා බොල් වෙනවා. එවැනි තැනක පින්නතුනි නිවුණු පහනකින් යලි පහන් සිලක් නොදල් වෙන්නාසේ නිවුණු පහනක පහන් සිල තව කවදාකවත් කොතැනක දිවත් යලි පහන් සිලක්සේ දකින්නට නොලැබෙන වාසේ භවයක් නොවනවාමයි භවයකට නොගන්නවාමයි ඒ නිසා අපේ යම් විටක පින්නතුනි මරණයටපත් වෙන විට උපතට හේතු වෙන ජනක කර්මයක්වත් එහෙම නැත්නම් අටුවාව අටුවාවන්හි පැහැදිලි කරන කාරණා හැටියට උපතට හේතු වෙන ජනක කර්මයක්වත් මරණින් මතු භවයේ සිද්ධ කරන ආසන්න කර්මයක්වත් ඒ වගේම අපි යම් විදිහකින් පුරුදු කරපු දේවල් වලින් විපාක විඳින්න සිද්ධ වෙන ආචින්න කර්මයක්වත් කර්ම වලින් පොහොසත් වෙලා කර්මය තුලින් අපිට කළ හැකි යමක් නැහැ. ඒ නිසා කර්මක්ෂය කරන්නටත් විඥාණය ක්ෂය කරන්නටත් තියෙන ක්‍රමය තමයි තණ්හාව ක්ෂය කරන එක. ඒ නිසා තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් ලබන අමා මහ නිවන් සුව ලබන්නට ඔබට මේ ධර්මය මේ භවයේදීම ආශිර්වාද වේවා වේවා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩා කත්නවරුවේ විනීත ස්වාමින් වහන්සේ Thank you. වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40 මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා